ඉන්දික මහත්මයා අවසරයි බ්‍රාහ්මණනේ ඔබ වහන්සේට ඇහෙනව නේද? ඇහෙනවා. අර ඔබ වහන්සේට ඔබ වහන්සේ දේශනා කරපු කායපස්සද්ධිය, චිත්තපස්සද්ධිය ඒ විදිහට අර කාය චිත්ත වශයෙන් මේක යනකොට අපි හඳුනන අපි මේ චෛතසික ගැන නේද අපි හඳුනන කතා කරන්නේ. එතකොට මේ මේ කාය චිත්ත වචන දෙක මෙතෙන්ට අර කාය කියන එක මේ ලොකු හම්දු කියලා තියෙනවා සමූහය කියන එක. මෙතන අපේ හම්දුනේ ඒක ඒ ඒක ටිකක් අමුතුයි නේද? එතන අර්ථකතනය කාය කියන එක මම මේ පළවෙනි වතාවට අහුවේ මේක මේ සමූහය නිරූපණය කරනවා කියලා. එතන අපේ හම්දුනේ පොඩ්ඩක් මොකද්ද වෙනස කියලා පහදලා දෙන්න පුළුවන්ද? එතන මෙහෙම දැන් එක් එක් තැන්වල අපි භාවිතා කරන වචන වෙනස් වෙන්න පුළුවන්. දැන් සමෝහාර්ථයේ කාය කියන වචනේ එදලා තියෙනවා සමෝහය කියන අර්ථය. එතකොට දැන් අපි හිතමු දැන් ආනාපාන සතියේදී මේ ආස්වාස ප්‍රස්වාසය ගැන පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ දක්වනවා පස්සම්භයං කාය සංඛාරා ඊට පස්සේ සබ්බ කාය පටිසංවේදී. එතන සබ්බ කාය කියලා කියන්නේ සමස්ත ශරීරය නෙමෙයි. එතන කාය කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසය. එතන ආස්වාස ප්‍රස්වාස කය තමයි එතන සබ්බ කාය. සමස්ත ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය. සබ්බ කාය කියලා ඉතින් වගේ මේ මේ ඒතර දැන් අපිට ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ අපි මෙතෙක් කාලයක් කය කියලා නම් කරගෙන ඉඳලා තියෙන්නෙම මේ පුද්ගලයේ කියලා හඳුනාගෙන ඉන්න කෙනාගේ භෞතික කොටසට තමයි අපි මෙතෙක් කාලයක් කය කියලා කියන්න පුරුදු වෙලා ඒ නිසා තියෙන ගැටලුවක්. නමුත් ධර්මයේ කය කාය කියන වචනය අර වගේ සමෝහාර්ථය එතකොට ආස්වාස ප්‍රස්වාසය ගැන කතා කරනවා එතන කාය කියන්න ඊළඟට තව සමාධිය ගැන කියනකොට කායේනච පස්සති කයිනුත් ඒක ස්පර්ශ කරනවා එතකොට කයිනුත් ස්පර්ශ කරනවා කියලා කියන්නේ මේ චෛතසික ධර්මයන්ගෙන් ඒක ස්පර්ශ කරන ස්වභාවය මේ විදිහට ඒ ඒ තැන්වල ඒ වචනය යෙදিলা තියෙනවා ධර්ම කරුණු පැහැදිලි කිරීමේ. එහෙම අපේ හඳුනන්නේ එතන අපිට අලුත් ඒ කියන්නේ මෙතෙන්ට ගැලපෙන අර්ථකථනය හරි ඒක දැන් අපි එතම සංඛාර කියන වචනේ ගත්තාම සංඛාර කියන වචනේ ගත්තාම සබ්බේ සංඛාරා කියනකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සියල්ල ඊළඟට අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යාව නිසා හටගන්න කුසල් අකුසල් දෙක තමයි ඒතර සංඛාර කියන්නේ. ඊට පස්සේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියනකොට කාය සංඛාර කියන්නේ ආස්වාස ප්‍රස්වාසය, වචී සංඛාර කියන්නේ විතක්ක ਵਿਚාර දෙක, චිත්ත සංඛාර කියලා කියන්නේ සංඥා වේදනා ඊට පස්සේ පංචස්කන්ධයේදී සංඛාර කියනකොට චෛතසික 52න් සංඥා වේදනා දෙක හැර ඉතුරු චෛසික 50 පමණයි. මෙන්න මේ විදිහට සංඛාර කියන වචනේ එක එක තැන එක එක අර්ථ වලින් යෙදෙන. අන්න ඒ වගේ විකාය කියන වචනය.